ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි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 සුරාමීරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ සම්බං ආ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 බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මෙත්තාය භික්ඛවේ චේතු විමුක්තිය ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානී කතාය වත්තු කතාය අනුත්ථිතාය පරිචිතාය සුසමාරද්ධාය ඒකාදසානි සංසාපාටිකංකා කතමී මේකාදස සුඛං සුපති සුඛං ප්‍රතිබුද්ධති නපාපකං සුඛිනං පස්සති මනුසානං පියෝති අමනුසානං පියෝති දේවතා රක්ඛන්ති නාසංගිවා විසංවා සත්තං වා කමති කුහතං චිත්තං සමාධියති මුඛවන්නෝ විප්පසීදති අසම්මූලෝ කාලං කරෝති උත්තරින් අප්පටි විද්‍යන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝති මෙත්තාය භික්ඛවේ තේතෝ විමුක්තියා ආසේවිතාය භාවිතාය බහුලී කතාය යානී කතාය වත්තු කතාය අනුත්ථිතාය පරිචිතාය සුසමාරද්ධාය ඉමේ ඒකාදසානි සංසාපාටිකං කාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් මෛත්‍රී භාවනාවේ අනුසස් 11ක් පහදා දෙමින් දේශනා කළ මෙත්තානිසංස සූත්‍රයයි මේ කියුනේ. දීර්ඝ දේශනාවක් වුණත් අපි කෙටියෙන් මේ ගැන හැඳින්වීමක් කොට එදිනෙදා අපේ ජීවිතයෙන් මේ මෛත්‍රියෙන් ගන්න හැකි ප්‍රයෝජන ගැන හැඳින්වීමක් කරන්නටයි අවශ්‍යලා තියෙන්නේ. මේ දේශනීය පැවැත්වේ සවැත් නුවර ජේතවන මහා විහාරයේදී මේ පවත්වන්න හේතුව කුසෝ ජනවේ චාරිකාවක වැඩි විද්‍යාත්මක විශාල ලැබුගින්න. ලැබුගින්නේ දැවෙන ගස් කඩන් අතර විශාල ජල කඳක් තවම දැල්ලේනවා. දැකලා භික්ෂුන් වහන්සේට දෙන්නවා බලන්න මානෙනේ. මේ දැවකඳ දැල්වෙන හැටි කියලා එක පෙන්නලා අග්ගි කන්දෝපම කියන සූත්‍ර දේශනය දේශනා කළා. ඒ දේශනාවෙන් සහත් වුණා 69ක්. 69ක් ලේවමනේ දැම්මා. 69 සූර්යය. ඊට පස්සේ දෙවි දේවතාව මේ කාගෙන ඉඳලා ආරණ්‍ය සේනාසන විවේක සේනාසන වල ඉන්න සීලෝම් භික්ෂූන් ඇහෙන් අහසින් ඉඳලා රාත්‍රියේ මැදියම කිව්වා. භික්ෂූන් වහන්සේලා තැති අරගෙන දුෂ්කර දුෂ්කරයි දුෂ්කරයි කියලා මහානදම් පුරන්න සිය ගණන් දෙනා සූර්යාරද ගියා. පස්සේ අනදමා හිමියන් වහන්සේ භාගතුන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි අග්නිස්කන්ධෝපම සූත්‍රය නිසා බොහෝ භික්ෂූන් සූර්යාරය යනවා. අනේ ස්වාමීනි මේ භික්ෂූන්ට සැනසෙල්ලක් ලැබෙන හැටියට අනුශාසනාවක් ලැබේවා. ඒ වෙලාවේ සරුවක්ඥන් වහන්සේ චූල අච්චරා සංඝාත නමි සූත්‍ර තුනකුත් මෙත්තානිසංසයක් දේශනා කළා. එයින් භික්ෂූන් වහන්සේලා සෑහීමකට සැනසීමකටපත් වුණා. උපමනක් නෙමෙයි මේ මෛත්‍රී භාවනාව ගැන වඩා උනන්දු වෙලා යෙදෙමින් ඥාන මාර්ගඵල ලබන්නද සමර්ථ වුණා. මේ දේශනාවේ තේරුම මෙහිමයි. මෙත්තාය වික්ඛවේ චේතෝ විමුක්තිය කිවේ මෛත්‍රී ධානය. ආශේවිතාය භාවිතාය බහුලීකතාය කිවේ ආදරයෙන් වැඩි වේ නම් නැවත නැවත වැඩි වේ නම් බහුල වශයෙන් වැඩි වේ නම් යානී කතායි කිව්වේ ධාවනීය කරන්න සුදුසු සෝදානම් කළ රතයක් ඕනෑම වෙලාවක ධානය කරන්න පුළුවන් වගේ මෛත්‍රී ධානයේට ඕනෑම වෙලාවක සමාදින්න සකස් කරගෙන සිටින්නේ නම් වක්තු කතාය ගියා ගොඩනම් ගන්නට දින සකස් කළා වගේ ඕනෑම වෙලාවක මෛත්‍රී ධානයේ ගොඩනම් ගන්න පුරුදු කරගෙන සිටියේ නම් අනුත්ථිතාය නිතරම අවදියෙන් මෛත්‍රී තියාගන්නේ නම් පරිචිතාය මෛත්‍රිය හොඳින් ප්‍රගුණ කරගෙන තියෙනවා නම් සුසමාරද්ධාය අතටගත් දෙයක් වාගේ නිතරම මෛත්‍රියේ පවත්වනවා නම් ඒකාදසානිසංසා පාටිගංඛා මහානිසංස 11ක් ලැබිය හැකි බලාපොරොත්තු වේතුයි ඒකාන්තයෙන් ලැබෙනවා ඒ කවර එක 11 ආනිසංසයක්ද සුඛං සුපති සැපෙන්ම නිදෙනවා සුඛං ප්‍රතිබුද්ධති සැපෙන්ම අවදි වෙනවා. න පාපකං සුපිනම් පස්සති නපුරු සේන නොදකින්නේ වෙනවා. මනුෂ්‍යානම් පියෝ හෝති. සියලු මිනිසයන්ද ප්‍රියමනාප කෙනෙක් වෙනවා. අමනුෂ්‍යානම් පියෝ හෝති. දෙවියන්ට අමනුෂ්‍යයන්ද ප්‍රියමනාප කෙනෙක් වෙනවා. දේවතා රක්칸ති. දෙමව්පියන් වගේ දෙවියෝ ඇවිල්ලා එතනටව රකින්නවා. නාසග්ගිවා විසංවා සත්තංවා කමති ගින්නක් හෝ වසලිසෝ අවියවද හෝ ඔහුගේ ශරීරයට වදින්නේ නැත පුවතං චිත්තං සමාධියති වහවහාම හිත සමාධිමත් වෙනවා මුඛවන්නෝ විප්පසේදති මුහුණේ වර්ණේ වඩා ප්‍රසන්න වෙනවා මුළු සරුවාංගයේම වර්ණවන්ත වෙනවා අසම්මූලෝ කාලං කරෝති මර ආසන්න මොහොතේ මෛත්‍රී සිතින් මනා සිහිනුවණින් ඉඳ ලැබෙනවා. උත්තරින් වප්පත විඥාන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති කිව්වේ මේ ජීවිතේ රහත් නූනොත් මෛත්‍රී ධ්‍යාන බලෙන් බඹලෝ යනවා. මෙන්න මේ ආනිසංස 11යි මෛත්‍රී වැඩිමින් ලැබෙන්නේ කියන එක සරුවඥන් වහන්සේ පහදා දුන්නා. දැන් අපි සලකා බලමු අපට දිනපතාම අවශ්‍ය දේවල් මෙතන තියෙනවා. අපට සැපෙන් නිින්ද යන්න ඕනේ. කවුරු සතුටුයි සැපෙන් නිදාගන්න. බොහෝ දෙනෙක් නිදාගන්න නැතුව බෙහෙත් පිටිත් බොනවා. ඒ වගේම සමහර නිින්දයන් නැතුව තරහක් එනවා. ඒ වගේ දුෂ්කරතාවන්ටපත් වෙනවා මේ නිදාගන්න අපහසුතාව නිසා. මෛත්‍රියේ වඩන එක්කෙනා සමාපත්තියකට සමවැදෙනා වගේ සැපෙන් නිදෙනවා. අනිවාර්යෙන් සැපෙන් නිඳ යනවා. එනිසා අපර සැපෙන් නිදා ගන්න අවශ්‍යතේ දෙහෙත් නෙමෙයි මෛත්‍රිය. එවැගේම කවුරු සතුටේ උදේ පාන්දර නියමිත වේලාවක බොහෝම ප්‍රබෝධමත් හිතින් අවදි වෙන්න සතුටුයි. නෙළුම් මලක් පිපෙන්නා වගේ බොහෝම සතුටින් අවදි වෙන්න පුළුවන් මෛත්‍රිය වැඩි වීම. ඒකට අවශ්‍යයි. අපි සිහිනකින්වත් බයක් නැතු වෙන්න අපි කැමැතියි. නිසා මෛත්‍රිය වඩනවා නම් සීනිකෙන්වත් බයක් ඇති වෙන්නේ බය වෙන්නේ සීන දකින්නේ නැහැ දකිනවා නම් දකින්නේ බුද්ධ පූජා කරන්න ඇති බණ අහන ඇති එවාගේ යහපත් දෙයක් පමණයි සුබ දිනයක් පමණයි දකින්නේ. මනුෂානං පියෝ හෝති. දෙමෝපියන් දරුවන් ප්‍රියමනාප වගේ. සෑම මිනිසයන්දම ඒ මෛත්‍රිය වර්ණය කරන දුටු දුටු අයට ප්‍රියමනාප වෙනවා. කිසි කෙනෙක් ඕක තරහ වෙන්නේ අමනාප වගේ නෑ. එවාගේම පිළිකුල් කරන්නේ, කොම් කරන්නේ හැමදෙනාගේ ආදරයට පාත්‍ර වෙනවා. අමනුෂානම් පියෝ හෝති. අපට ඇති පේන්නේ නැති අමනුෂ්‍යයන්ට ප්‍රියමනාප වෙන අමනුෂ්‍යෝ බොහෝම ආදරය දක්වන ඒ මෛත්‍රිය වඩනේ කෙනාට. දේවතා රක්කන්ති එපමණක් නේ දෙවියෝ ඒ අක්කව රැක ගන්නවා. ගිනි වසවිස අවියාවුද කිසි ලෙසකින් ශරීරයට මැදී යන මේ අපට අවශ්‍ය දේවල්. ඒ වගේම හිතේ සමාධි ඉක්මනින් ලැබෙනවා ශරීරයේ වර්ණාන්ත වෙනවා. දැන් අපි සලක බලමු සැපසේ නිදෙනවා සැපසේ අවදි වෙනවා කියන එක ගැන අපි බුදුරජාණන් වහන්සේගේ කාලයේ සමහර භික්ෂුන් වහන්සේලා කියන අපිට මේ නිින්දදී බොහොම කරදර වෙනවා කියලා. මොකද කැලෑවල එහෙම නැත්නම් දුෂ්කර තැන්වල නිින්ද වෙන්නේ බොහෝ සෙයින් බුදුරජාණන් වහන්සේ ආදාලා මෛත්‍රී වඩලා නිදාගන්න. මෛත්‍රී වඩලා නිදාගන්නකොට ඕක වෙන්නේ නැහැ. ඉතින් බලන්න එතෙන්දී භික්ෂුවන්ට උපදෙස් දුන්න සැපෙන් නිදා ගන්න නම් මෛත්‍රිය වඩන්න ඕන. අපිත් ඒක අත්දැකලා තියෙන කුඩා කාලේ. අපි ආරණ්‍ය සේනාසනේ ඇතුණාට පස්සේ මෛත්‍රී භාවනාව ටික ටික පුරුදු කළා. හැමදාම රාත්‍රී කෑමෙන් පස්සේ බද්ධ පරියන්තෙන් පද්මාසනෙන් වාඩි වෙලා Brahmacharya ආජීවස්තමක සීලය සමාදන් වෙලා කරණී සූත්‍රය කියලා දස දිශාවට මෛත්‍රිය වඩන භාවනාව කරනවා. පාලියෙන් තිබුණේ සිංහලෙන් තිබුණේ නැහැ. ඉතින් දසදිසාට මෛත්‍රිය වඩන්ද ඒ කියන වගන්ති අනුව හෙමින් හෙමින් කියවනකොට විනාඩි 8ක් 10ක් යනකොට ඔක්කොම නොදැනී යනවා. ඈ පියාගෙන ඉන්නකොට වටේට හඳේනේ වාගේ ආලෝකය. ඉතින් දන්නේත් එච්චරයි විනාඩි 30ක් පමණ කාලය යනවා. එහෙම නිදාගත්තාම කොච්චරද මේ වයස 15 16 කාලේ ඕනම කෙනෙක් එහා මෙහා හැරෙන හැරෙනවා පෙරලෙනවානේ එහෙමත් නෑ නිදාගත්ත හැටියටම නිඳ ගිහිල්ලා. සීනියක් දකින්නෙත් නෑ. ඒ වගේම පාන්දර පහට අවදිෙන්න ඕනි කියලා සීනුව තියාගත්තාම හරියට පාන්දර පහ වෙනකොට අවදීම සිද්ධ වෙනවා කිසිම අපහසුවක් නැතුව. කිසිම අපහසුාවක් ඇඟටවත් හිතටවත් නැහැ බොහොම ප්‍රබෝධවත් අවදි වෙනවා මේ කුඩා කාලේ අපට දකින් ලැබුණු ඉතා කුඩා ආනිසංශයක් ඉතින් අපි කවුරු සතුටු වෙන්නේ සැපෙන් නිදාගෙන සැපෙන් අවදි වෙලා දවස ගෙවන්න. එහෙමනම් අපිට කරන්න තියෙන්නේ මේ ගැඹුරටත් නැතුව සුළුවෙන් හරි මෛත්‍රිය වඩන එකයි. අනිත් කාණේ තමයි අපි දෙවියන්ට මිනිස්යන්ට ප්‍රේමනාප වෙනවා නම් කොච්චර පහසුවක්ද? පසුගිය දවසක දැන් අවුරුදු 4කට ඉස්සෙල්ලා 98 ඔක්තෝබර් මාසයේ දිනක අපේ ආරණ්‍ය සේනාසනයේ වස්තිංකමට ආවා කොළඹ පළාතෙන් අධ්‍යාපනය ලබන සිසු දරුවෙක්. වාස අවුරුදු 20ක 25ක වගේ. ඇවිල්ලා මං හම්බෙන්නම ආවා ස්වාමීන් වහන්සේ මම ටික ටික මෛත්‍රිය වැඩෙනවා. ඒ ගැන වැඩිපුර තේරුම් ගන්නයි මං ආවේ කියලා කිව්වා. ඉතින් එතුමා කිව්වා දරුවා කිව්වා ස්වාමීන් වහන්සේ මෙන්න මේ විදිහ අත්දැකීමක් ලැබුණා. ඉස්තර මම ටිකක් කලුයි. දැන් මම ලස්සනයි. ඒ තමන්ම කිව්ව හැටි. දැන් මම ඉස්සරට වඩා ලස්සනයි. මෛත්‍රිය ආනිසංසය. ඉස්සර මගේ දෙමව්පියෝ දෙන්න මං ගැන එච්චර ඇල්මක් බැල්මක් තිබුණේ නැහැ. දැන් මගේ දෙමව්පියෝ පුදුම විදිහට මට අනුකම්පාව දක්වනවා. ඒ වගේම විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න විශ්වවිද්‍යාලේ ගුරුවරුණත් මට ඒ තරම් අගය කරේ නැහැ. මට ඒ ගැන අවධානයක් යොදුවේ නැහැ. දැන් මගේ ගුරුවරු පුදුමාකාර කරුණාවකින් මට උපකාර වෙනවා. ඒක ඉගෙන ගන්න සිසු දරුවනුත් ඒ වගේ. ඒ නිසා ස්වාමිනේ මට ඕනේ මේක තවදුරට දියුණු කරගන්න කියලා අවංකවම කිව්වා. ඉතින් අපි ඒ ගැන වේලාවේ ඇටේට උපදෙස් ටිකක් දුන්නා. මේ බලන්න තරුණ මහත්මයේ අධ්‍යාපනය ලබන වයස බොහොම දඟකාර වයසේ මෛත්‍රී භාවනාවල තමන්ම අත්දැකීම් ලබාගෙන එයින් ප්‍රීතිමත් ජීවිතයක් ගෙවුවනි අන්න මනුෂානම් පියෝ හෝති. තමන් ආශ්‍රය කරන්නන්ද ප්‍රේමනාප වුණා. අමනුෂ්‍යයන්ට ඒ වගේම ප්‍රේමනාප වෙනවා. අර ඉස්සර බණ කතාවකුත් තියෙන්නේ ඉන්දියාවෙන් ආව ලංකාවට මහානදම් පුරන්න ශාල ධනවත් කෙනෙක්. පාටලී පුත්‍ර නගරේ දැන් අද පැට්නා කියන්නේ ප්‍රදේශේ. ඒ කාලේ ලංකාව බොහෝම දියුණුයි බුද්ධ ආගම. ඒ බව ආරංචිලා තමයි කොම දේපොළ දරුවන්ට පවර්ලා ලංකාවට ආවා. එනකොට නැවතට කොලේ නැවෙන් එන්න ඕනේ එක කහවණුවයි නැවත වියදම් කරන්න ගෙනාවේ. හැබැයි මාසයක් ඉඳ වුණා නැවෙනකන් ඒ අතර සුළු වෙනදාමක් කළා. ඒ වෙනදාමින් ලංකාවම 1000කට වඩා ලාභ ලැබුණා. ඉතින් ඒවත් අරගෙන ලංකාවට ඇවිල්ලා මහා විහාරය කියන්නේ අනුරාධපුරේ සංඝයා දැකලා වැඳලා මහානකම ඉල්ලගත්තා. අර මුදල් ඔක්කොම මිදුලේ වීසි කෙරුවා. මගේ මහානදම් පුරනා මගේ මහානපීකම දකින්නේ නැත්ව අහල ගනිත්වා කියලා. ඉතින් ගුරු ඇසුරේ අවුරුදු 5ක්ම ඉගෙන ගත්තා. ධර්මය, විනය, භාවනා. ඊට පස්සේ අවුරුදු 5කින් උපසම්පදායෙන් අවුරුදු 5කින් ආරණ්‍යකට වැඩිය භාවනා කොට රහත් වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ ඒ පැවිදිච්ච කාලේ පුරුදු කළේ මෛත්‍රී භාවනාව. උන්වහන්සේ එක ආරණ්‍යකට ගිහිල්ලා සීලය ගැන බැලුවා. මහණෙනි පිටා ඉඳලා තමන්ගේ සීලය කොච්චර පිරිසුදු රැකලාද කියලා බැලුවාම පුදුම සතුටක් ආවා. ඒ සතුටෙන් ඇරුණා විපස්සනාවට. අනේ එකම මොහොතේදී සීළු කෙලෙස් නැසා මහා රහත් භාවයටපත් උනා. ඉතින් උන්වහන්සේ කල්පනා කළා මම මේ ලංකාවේ තියෙන ආරණ්‍ය සේනාසන විවේක සේනාසන වල මාස 4 4 ගත කරන්නෙමි කියලා. කොහොම ඉතින් එක එක ස්ථානවල 4 මාස 4 මාස දෙකකින් ගත කරමින් යනකොට සිතුල්කා වෙහෙරට යන්න යනකොට දෙමන් සංදීකදී හිතන මේ කොයි පාරද මම යන්න ඕනේ කියලා. එතකොට වෘක්ෂ දේවතාවෙක් අත දික් කළ කිව්වා ස්වාමීනි මෙන්න මේ කාර්ය වඩින්න. ඉතින් සිතුල් පවට වැඩියා. සේනාසනයක් කුටියක් ලැබුණා. ආර මාසයක් මෛත්‍රී ධ්‍යාන සෝයෙන් වැඩ හිටියා. හෙට මම මෙතනින් වඩින්නෙමි කියලා හිතාගෙන සක්මන් කරනකොට මෙන්න දැන් සක්මනේ කෙලවර මිනිස් වේශයෙන් කෙනෙක් කර වඩනවා. එසුවා කවුද මොකද අනන්නේ? අනේ ස්වාමීනි මම වෘෂ දේවතාවෙක්. මං අදන්නේ ස්වාමීන් වහන්සේට මෙහින් වඩිනවනේ කියලා හිතුවානේ. අනේ වැඩිවොත් අපට ලොකෝම දුකක්. එයා මං ඉඳීමෙන් ඇති වැඩේ මොකක්ද? අනේ ස්වාමීනි ස්වාමීන් වහන්සේ මෙහෙට වඩින් ඉස්සර මේ වෘක්ෂ දේවතාව බොහෝම අසමගිකන් තිබුණා. බහින් බස් වෙනවා ඕනෝන් අතර මතභේද තිබුණා. ස්වාමීන් වහන්සේ වැඩියට පස්සේ හැමෝම සමගි සම්පන්න වුණ එක පවුලේ අය වාගේ බොහොම සමගි වුණා. අනේ ස්වාමීනි හෙට වැඩිවොත් අයතර කලින් වාගේ අසමගිකම් ඇති වෙයි ඒකයි මගේ දුක කිව්වා. ආය නම් මං ඉන්නම් තා කියලා ආයත් හාර මාසයක් ඉඳලා යන්න හිතුණා ආයත් ඇවිල්ලා අඬාගෙන ආරාධනා කළා. පිරිනම් පාලකම යන්න දුන්නේ අන්න අමනුෂ්‍යයන් කියන දෙවියන්ද ප්‍රියමනාප වෙන්නේ නැති. දිනතුන් අහලා තියෙනනේ කර්මී මෙත්ත සූත්‍රය ඇසූ ස්වාමීන් වහන්සේලා 500 කලින් කරදර කරපු අමනුෂ්‍යයන් ඉන්න ආරණ්‍යයට ගියානේ. ඉතින් මේ පිරිතේ කියන්නේ මෛත්‍රී බලයෙන් ඒ අමනුෂ්‍යෝ කෝර මිනිස් වේසින් බිමට බෑලා ගද නමස්කාරයෙන් උපස්ථාන කරලා ස්වාමීන් වහන්සේලා රහත් වෙනකන් උදව් කළානේ. අර බලන්න අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙන්නේ ඇති. කරදරකාරීය පවා මෛත්‍රී සාගත වුණා. එතකොට අමනුෂ්‍යාණන් කියනකොට මේ දෙවියන් පමණක් නෙමෙයි තිරිසන් සතුන් පවා ප්‍රේමනාප වෙනවානේ. බලන්න අර නාලාගිරිය ඇතා. නාලාගිරිය ඇතා රා බීගෙන මහා දාමරික ලෙස දුවගෙන ආවනි සරුවක් යනවා ඉදිරියට භාග්‍යතුන් වහන්සේගේ මෛත්‍රිය බලෙන් මොකද උනේ? උ දමණය වුණා පමණක් නෙමෙයි නැමීගෙන වැඳ නමස්කාර කර සිරිපත්තුලේ යටින් දූවිලි අරගෙන Taman යන්නේ ඉහවා ගත්තා. එදා පටන් මත්පැන් නොබන පස්පව නොකරන සීලවන්ත ඇතෙක් බාටපත් වුණානේ මේ මෛත්‍රී බලය. ඔය වගේම මිනිස්යන්ට අමනුෂ්‍යයන්ට ප්‍රේමනාප වෙනවා. දෙවියන්ගේ ආරක්ෂාව අනිවාර්යෙන් ලැබෙන අර මුලින් සඳහන් කළා වගේ. අනිත් කාරණේ තමයි ගිනි වසවිස අව්‍යාවද ශරීරගත නොවීම. බුදුරජාන් වහන්සේ ඇදෙන්න කාලේ හිටිය උත්තරා කියලා උපාසිකාවක්. ඉස්සර බොහෝම දුක්පත් ගෙදර අම්මයි තාත්තයි දුවයි විතරයි. සරියුත් මහ රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිටලා ඉන්නකොට දානයක් දීලා විශාල ධනයක් ලැබුණා, සිතුත් සත්‍යයක් ලැබුණා. පසුව මේ උත්තරාව ඇතුළු ඒ තුන්දෙනා ගෙදර පින්කමක් කළා බුදුරජාන් වහන්සේ වැඩම කළා මාලිගාව ජයදින දවසේ. එදා බණාලා මේ තුන්දෙනාම සෝවාන් වුණා. පසුව මේ ඒ උත්තරාවගේ පියා පුන්න පුන්න කලින් සේවය කරපු සිටු ගෙදරක් තිබුණා. සුමන සිටුවරයා කියලා. ඒගොල්ලෝ බෞද්ධ නෙමෙයි. නමුත් මේ සුමන සිටුවරයා කලින් තමාගේ ස්වාමියානේ ඒ නිසා සුමන සිටුවරගේ බලවත් ඉල්ලීම නිසා තමන්ගේ දියණිය උත්තරාව ඒ සුමන සිටුවරයාගේ පුතුණුවන්ද සරණ පාවා දෙන්න සිද්ධ වුණා කැමැත්තෙන්ම. පසුව මේ උත්තරාවට ටික කලක් යනකොට මහා දුකක් හිතට ආවා. ගෙදර ඉන්නවා නම් මං නිතර බණ අහන්න ලැබෙනවා, දන් දෙන්න ලැබෙනවා. මේ ගෙදර තාපස මං හිරේ දැම්මා වගේ බොහොම දුකක් කියලා පියාට බොහොම කනගාටුදායක පණිවිඩයක් ඇරියා. ඉතින් තේතුමා පුණ්‍ය සිටුවරයා මෙතුමියට ලංකාවේ 15000ක් යැව්වා මේ රටේ ඉන්නවානේ නගර ශෝභනියක් සිරිමා කියලා එතුමිය ගෙදරට ගෙන්නලා මේ ලංකාවේ 15000 දීලා මෙන්න තා මුදල් දාම දෙන්න 1015කට කිව්වා. පස්සේ ඉතින් මේ විදිහට කළා මෙතුමිය දාම දෙනවා බුද්ධ ප්‍රමුඛ සංඝයාට ආරාධනා කළා දින 15ක්ම තමන්ගේ දානි හැටියට දිනපතා දුන්නා. හැමදාම දිවාරාත්‍රි මහත්ති මහසේන තමන්ගේ සේවිකාවන් එක්ක හිත මිතුරන් එක්ක දාන උයනවා පේනවා වත් පිළිවෙත් කරනවා 14 වෙනි දවසේ පුදුම දෙයක් වුණා අර සිනමාව උඩ මතුමාන්තලා ඉඳලා මේ පහළ බලනකොට මේ දාන ශාලාවේ දැලපුණු වැකුණු ඇඳුම් ඇඳගෙන මේ උත්තරා වැඩ කරන දැකලා හිතුවා මම තමයි දැන් සිටු දෙවිය මේ අතට ආයෙන්න දෙන්නේ කියලා බිමට දාලා ඇවිල්ල අර දානේ සඳහා උනුකරමී තිබුණු කැකෑරුණු ගිනියම් වෙච්චි කෙලෙස් නිසා කරගෙන මේ උත්තරාව ගෙසර වැක්කිරුවා. උත්තරාව මෛත්‍රියේ වැදුවා. ඒ මෛත්‍රිය වඩනකොට මොකද සිද්ධ වුනේ? අර කෙල් කිනිස්ස සීතලම වෙලා වැගිරුණා. තවත් කෙල් කිනිස්සක් ගන්න හදනකොට දාසියෙන් දැකලා මේ සිරිමාව අල්ලගෙන බිම ඇද දාලා කලන්න පටන් ගත්තා. එතකොට උත්තරාව මෛත්‍රී ධානයෙන් අවදි වෙලා ඒක වැළැක්වුවා. පස්සේ ත්‍රිමාවලව වන්දවලා සමාව ලබා දෙන්න කිව්වා. උත්තරාව කිව්වා මගෙන් නෙමේ සමාව ගන්න ඕනේ අපි බුදු පියාණන් වහන්සේගෙන් හිත මෙතෙන් දෙන්න. හිත අපේ බුදු බණ අහලා දන් දීලා බණ අහලා සමාව ගනිමු. ඉතින් දැන් ත්‍රිමාව দমনය වුණා. ඒ ආශ්‍රම සිද්ධියේ. පසුවදා ත්‍රිමාවත් එදා කොළතාව එදා බුදුරජාණන් වහන්සේ දිනේ මේ ප්‍රවෘත්තිය කිව්වා. මේ නිමිත්තෙන් ධර්ම දේශනාවකට සවන් දුන්නා. සිරේමාවත් සෝවාන් වුණා. මේ වාගේ සිදුවීම් කොච්චරවත් තිබුණා. මෛත්‍රී බලයෙන් අර පිච්චෙන්න තිබිච්ච ගිනිහන් වෙච්ච තෙල සිසිල් වුණා. අන්න ගින්නෙන් විපාක නොවන හැටි. අවියවදෝලින් ඒත් එහෙමයි. ඒ කියන්නේ පින්නතුන් දන්නවනේ බුද්ධ කාලීත්‍ය සාමාවතී කියලා රාජමහේසිකාවක්. එතුමියගේ පිරවර 500 500ම සෝවාන් වෙච්ච පිරිස. ඔය අතර අපේ බුදුරජාණන් වහන්සේක වෛර දණ්ඩගත රාජමායසිකාවක් ඒ රජනිවසේ ගියා. කවුද? මාගන්ධි. මාගන්ධි බ්‍රාහ්මණ කුමාරිකාවක්. මේ සාමවතී සිටු කුමාරිකාවක්. තා ප්‍රධාන සිටු දේවියක් හිටියා වාසුල දත්තා. ඒ ඡණ්ඩපඩ්ඩවති රජුගේ දියණිය. ඉතින් මේ තුන් දෙනෙක් මාලිගා තුනක ඉන්නේ පිරිවැර 500 දැගී. එතකොට මේ මාගන්ධියේ බුදුරජාණන් වහන්සේක වෛර බැඳගෙන හිටියේ. ඒමත් නිසාද දිනක් බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසින් දැක්කනේ මේ මව්පියන් දෙන්න රහත් වෙන්න පින තියනවා කියලා. ඒසා ඒ දෙන්න මොන ගෑන්නේ? සැදියා. අන්තිමේදී ඒ ඇත්තන්ද අවශ්‍ය වුණා තමන්ගේ දියණිය පාවා දෙන්න. පස්සේ බුදුරජාණන් වහන්සේගේ රූපයේ බුදුරජාණන් වහන්සේ මේ රූපයේ තියෙන අසුබතාව දේශනා කරනකොට ඒකෙන් මේ මාගන්ධිය බලවත් කනගාටුවට වගේම වෛරයකටපත් වුණා. මව්පිය දෙන්න අනාගාමී වුණා. පස්සේ මව්පිය දෙන්න මේ දරුවාව සුළු පියාට බාර දීලා දෙන්න මහානෙලා රහත් වුණා. ඉතින් මේ සුළු පියා මේ බොහොම රූමත් කෙනෙක් මේ මාගන්ධි. නිසා උදේ රජුලවන්ට සැවරුවා. ඉතින් මේ මෙතුමියට ඕනකම තිබුණේ ඒ විසවරුන්ට කරදර කරන්න නෙමෙයි. ඒ අතර අපේ බුදුරජාණන් වහන්සේ වැඩ යන්නේ ඒ නුවරට ඒ බව ආරංචි වෙලා අර බුදුරජාණන් වහන්සේගෙන් පරිගන්න සුරාසනුන් දැල්ලක් කියලා හත් දවසක් තිස්සේ නපුරු විදියට බැන වැදුනා. ඒකෙන් වැඩක් උනේ නැහැ. ඊළඟට මේ සාමාවතී ඇතුළු පිරිස තෙරුවන් සරණ ගිය උපාසිකාවන් වුණා කියලා ආරංචියට ඒ ඇත්තන් එක විරුද්ධ වුණා. ඊපස්සේ ඒ ඇත්තන් ඝාතනය කරන්න මෙතුමි උපාය සැලසුවා. කොහොමද තමන්ගේ සුළු පියාට කියලා ඒ සාමව තියෙන මාලිගාවේ තියෙනවානේ රජ්ජු රෝගියාම වාඩි වෙන ආසන, ඒ වගේම රජ්ජු රෝගියාම ගන්න වීණා ආදි සූර්ය භාණ්ඩ. ඒ සූර්ය භාණ්ඩයක නයිපැතියෙක් සංගල ඒක මේ මල් වලින් මූඩිය වහලා කියලා තිබුණා. ඉතින් මේ මාගන්ධිය දන්නවා වෙලාට යන්නේ කියලා. ඉතින් රජ්ජුරුවන් කිව්වා දේවයන් වහන්සේ අද නම් සාමා තියෙන මාලිගාවට යන්න එපා. ඇයි මොකද මං නපුරු හීනයක් දැක්කා. මේ මහා නපුරු හීනයක්. යන්න නම් එපා. කජ්ජ ලෝකව නැහැම නපුරක් නැහැ. මාගා මේ සාමාත්‍ය බොහෝම කරුණාවන්ත කෙනෙක්. ඒසා කියන්න ඕනේ අත්‍යන්ත සංග්‍රහ කරන්න. පස්සේ නම් මාත් එන්නම් කියලා පස්සෙම ගියා. පස්සෙම ගියාම ඉතින් මාලිගාට උගඩ වෙලා අර විසෝරු වැල්ල වැඳ නමස්කාරයෙන් ආචාර කළා. එලා රජුරෝ දැන් වාඩි වෙනකොට මේ ඇත්ත දන්නවානේ අහවල් වීණාවේ තියෙන මේ නයිපටිආංගල කියලා. ඒක අතට අරගෙන මේ ටික අතට ගා ඉඳලා අර මූඩිය ඇරියා. මෙන්න නයිපටියා සූසූ ගාලා පිට වුණා. දීසිකල කිව්ව මෙන්න මේක තමයි මම ඊමෙන් දැක්කේ. මේ සාමවතියට ඕනකම තිබිලා තියෙනවා මහරජුරුවන් ඝාතනය කරන නව ප්‍රඥාව පැටියලව. ඉතින් රජුරුවත් නයා වගේ කෙකුණා. වහාම මාලිගාවෙන් බැහැලා වෙලා අන දුන්නා වහාම පිට්ටනීත ජඩ කැඳවන්නයි බිසෝරු අත් දෙක බැඳලා කිව්වා. අනේ 500ව තේලියට හිටවල මහා බලගත් විෂක වූ ඊතලයක් ඊතලයක් ඇති දුන්නේකින් විද්දා. සාමාවතී තමන් මේ මිතුරියන් 500ට කිව්වා නැගිනවරුනේ බය වෙන්න එපා. මෛත්‍රිය වඩන්න මෛත්‍රිය වඩන්න කිව්වා. ඔක්කොම මෛත්‍රිය වැඩුවා. මෛත්‍රිය වඩනකොට මොකද සිද්ධ වුනේ? රාජ්‍යරුවන් දුන්න ඇදගත්තා, දස්සන් දැද්ද අත ආරින්දක් දැද්ද. දළු කඩක් වාගේ රජුරෝ අක්‍රිය වුණා. ඉතින් ටික වෙලාවක් අර සාමවතී සමාධියේ හිටියේ මෛත්‍රී සමාධියේ. රජුරවන්ට ඉතින් දරා ගන්න බෑ වෙවුලනවා ඒ වගේම දාඩිය වැగిරෙනවා. අත හොල්ලන්න බෑ. මේක නම් මහා පුදුම සිද්ධියක්. අන්තිමේදී සාමාවතේ මෛත්‍රී ධානයෙන් හිත අවදි කරගෙන බැලුවම රජුරෝ නිකන් ඉන්න අමහා අපහසුයි. ඒකට රජුරන් බය හිතුණද? ওই දේවි මට හරි බයක් ඇති වුණානේ. එතකොට අන්න මුරුදු වුණා. මුරුදු නම් පස්සේ දුන්නේ ඉතල පැත්තකට දාලා සාමාවතට වැන්දා. තමන්ගේ දෙසවට වැන්දා. කිව්වානේ දේවයන් වහන්සේ මට වඳින්න එපා. මගේ පියාණන් වහන්සේට වඳින්න. ඔබේ පියාද ජීවතුන් අතර නෑනේ. ඒ පියා නෙමෙයි. තුන් ලෝකේට අසහාය පියාවන සම්මා සම්බුදු පියාණන් වහන්සේට වඳින්න. මම උන්වහන්සේගේ ශිෂ්‍යාවක් උන්වහන්සේගේ දරුවෙක් මම. පස්සේ රජුරෝ ඒ මොහොතේ තමයි තෙරුවන් සරණදී. සාමාවතීය හා ආශ්‍රම මෛත්‍රී බලය. මේ වාගේ සිදුවීම් කොච්චරවත් කියනවා. අර මගමානවක ප්‍රවෘත්තියක් තියෙන්නේ 33 දෙනා කර මෛත්‍රී බලයෙන් ඇතාක් ලං වෙන්න බැරුණා කියලා අන්තිමේ රජුරෝ පැහැදිලා වරප්‍රසාද දීලා ඇතක් දීලා ගම්වර දීලා මුළු රටම දිනු කරන්න මඟ පෑදුවානේ මේ වගේ තමයි මෛත්‍රියේ බලයෙන් අවියාවුද වදින්නේ ශරීරයට ලංකාවේ ඉඳලා තියෙන චෝල කියන ස්වාමීන් වහන්සේ ළඟ. උන්වහන්සේට විරුද්ධ කෙනෙක් පින්දපාති ගාම රස දැම්මා. උන්වහන්සේ ධානයත් උන්වහන්සේ වඩන්නේ මෛත්‍රී ධ්‍යාන. මෛත්‍රී ධ්‍යාන බලයෙන් මොකද සිද්ධ වුනේ? ඒ වසය නිර්විස වුණා. වසුනේ ශරීරයේ. ශරීරයේ වසය ඇතුළත් උනේ නැහැ. අන්න ඒ වාගේ වස විස අවියවුද ගිනි විපatti වලකිනවා මෛත්‍රී බලයෙන්. අපිට මේවා අවශ්‍ය වෙලා තියෙනවා. අපි ජීවත් වෙන ලෝකේ මේවා ගන්න තුන අප්‍රමාණයි. එබැවින් අවස්ථාවල අපට ආරක්ෂා ලැබෙනවා. දැන් පසුගිය කාලේ 1984 නොවැම්බර් මාසේ 20 වෙනිදා ඔක්තෝබර් මාසේ 20 වෙනිදා චාවා පච්චේරි කියන පොලිස් ඝාතනය සිද්ධ වුණා. එදා බොහෝම පොලිස් නිලධාරීන් විනාශ වුණා. බොම පහරින් ගෙදෙම කඩා වැටුණා. ඒ අතර ශික්ෂාභිෂේක පැමිණි පීසී කෙනෙක් <coughs> පුදුමාකාර දෙයකින් බේරිලා තිබුණා. දැන් මොකද ඇඳක් අස්සට නිංගලා ඉඳලා තියෙනවා. උඩින් වැටුණු විශාල කොන්ක්‍රීට් ලෑලි මේ ඇඳ ආරක්ෂානේ ඇටියට රැඳී තිබුණා. පසුව දවසක් ගිහිල්ලා මේ සොම්බුන් අත් කරනකොට මේ මිනිසයා සීරිලක් නැහැ බොහෝම හොඳින් නිරෝගී හිටියා. පස්සේ දරුවා කියලා තේනවා මම මේ රැකුනේ නිකන් නෙමෙයි. මං හැමදාම මං අම්බ කරන යම් කිසි මුදලක් තියෙනවා නම් මගේ අම්මට මං පූජා කරනවා. හැමදාම මම අම්මගේ පාරඳලා ඉන්නේ. අම්මා මට ආශිර්වාද කරන හැමදාම මෛත්‍රිය. මමත් අම්මට මෛත්‍රිය කරන හැමදාම මට ඊට වඩා වස්තුවක් වෙන්නේ නැහැ. නිසා ඒ බලෙන් තමයි මම රැකුනේ කියලා අවංකවම කියා තියෙනවා. මේ වාගේ පුදුම දේවල් මෛත්‍රිය වඩන්නන්න සිදු වෙනවා. අනික තමයි දැන් බලන්න මිනිසෙක් නෙමෙයි තිරිසන් සතාටත් මේ විදිහේ මෛත්‍රිය බලෙන් ආරක්ෂා ලැබෙනවා. විසුදු මාර්ගයේ තියෙන සිද්ධිය එක්තරා ධනයක් හරි ධනයෙන් අක්ෂවාගෙන යනකොට මුකුත් එදා ලැබුණේ නැහැ. කනරොදක කිරිකෝමින් හිටියේ එළදෙනක් දැක්කා. ඉතින් මේ මිනිස්යාගේ නපුරුකම නිසා එළදෙනට හෙල්ලේ නැමි ආයුධයක් දමා ගැසුවා. එළදෙන ඉන්නේ වසුපෑ කියන්නේ කිරිකෝමින්. ඒ එළදෙනට ධානයක් මාර්ගඵලයක් නැහැනේ. උපචාර සමාධියක් වන්නේ නැහැනේ. නමුත් ඒ සතියා කරේ තේ මෛත්‍රිය නිසා අර ආයුධය දෙකට නැමී බිම වැටෙනවා කියන. තුවාලුණේනේ. අන්න ඒ වාගේ තිරිසන් සතාට පවා මෙත්සිත ඇති වෙනාවේ අවයවද ශරීරගත වන්නේ නැහැ. මෙන්න මේ ශාස්ත්‍රම අනේකාණී තමයි සමාධිය. දැන් අපි කොච්චරවත් මහාසි ගන්නවා හිත සමාධි කරගන්නනේ. සමා සමාධියට සමාධි වෙන අවස්ථා තියෙනවා. නමුත් බොහෝම දුෂ්කරයි බොහෝ දෙනාට. නමුත් මෛත්‍රිය වැඩුවා නම් වැඩි වෙලාවක් මෛත්‍රී වඩන්නේ කෙනාගේ හිත වාම සමාධිගත වෙන මොකද කාරණේ මේ මෛත්‍රී වඩන්න වඩන්න අපේ හිත තුළ ඒ මෛත්‍රී බලයෙන් සෝමන කුසල ඡායසික ධර්මයන් ඉතිරේක ඇතිරේ පහළ වෙනවනේ ඒ මෛත්‍රී බලය නිසා මෛත්‍රී නියුණු නියුණු ධර්මයක් නිසා නිවීමක් නිසා වස්තු රූපය නිරෝගී වෙනවා. උරුද වස්තු රූපේ නිරෝගී වෙනවා. ලේ ධාතුව නිරෝගී වෙනවා. ඒ නේ ධාතුව ශරීරයේ පැතිරී යාම නිසා සෑම රූප කලාපයක්ම නිරෝගී වෙනවා. ඒ වගේම නිවෙනවා. එපමණක් නෙමෙයි. මේ මෛත්‍රියේ බලය නිසා ශරීරය ඇතුළතත් පිටතටත් කහපාට වර්ණයක්ද කෙරණක්ද පිට වෙනවා. එතකොට මේ කුජිලයාගේ ඕම කෝපයක් ගාමේ පවා නිවීමක් තියෙන්නේ. ඒ නිවිච්චි කයක් නිවිච්චි හිතක් ඇති නිසා භාවනාවට වාඩි වෙනකොටම හිත සමාධිය වෙනවා. අත්හදා බලන්න පුළුවන්. සසුගේ කාලේ අපි මීරිගම ගුරු විද්‍යාලයේ භාවනා පුහුණු කරන අවස්ථාවක එක මහත්මිය කියා හිටියා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේගේ මේ මෛත්‍රී භාවනාව අපි වැඩියෙන් කරලා භාවනා පටන් ගත්තොත් ආනපාන බොහොම ඉක්මනින් සමාධිගත වෙනවා කියුවා. ඒක එක්කෙනාට පිළිහෙට නැහැ. ඇතැම් කෙනෙකුට බුදු ගුණ වැඩියෙන් කළොත් හිත සමාධිය වෙනවා. යාල නමුත් ඇතැම් අයට මෛත්‍රිය වැඩියෙන් කරාම හිත සමාධි වෙන්නේ මෛත්‍රියේ බලයෙන් කය නිමෙනවා. හිත නිමෙන නිසා කය නිමෙනවා. ඒ නිසා හිත බොහොම ඉක්මනින් තන්පත් වෙනවා සමාධිමත් වෙනවා. අනිත් කාණේ තමයි ලක්ෂණ වීම ශරීරයේ ලක්ෂණ වෙන්න මොනතරම් දේවල් මිනිස්සෝ ප්‍රයෝජන ගන්නවද පරිභෝග කරනවද නමුත් මෛත්‍රිය වඩන්න වඩන්න సంతානයේ ශරීරේ ප්‍රසන්න වෙනවා දැන් අර කිව්වනේ ලේ ධාතුව පිරිසුදු වීමෙන් රූප කලාප නිරෝගී වෙනවා මොහොනේ වර්ණේ පමණක් නෙවෙයි මුළු සරුවාංගෙම වර්ණවන්ත වෙනවා. දුර්වර්ණකම් දුර වෙන අර මුලින් සඳහන් කළ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයා කිව්වනේ කලින් ඒ දරුවා පිටවලා කලේ දැන් ලස්සනයි කියලා පාට ඇදලා. ඒ වගේ සිදුවීම් දකින් තියෙනවා. ඒ විදිහට අපි මරණාසන්න මොහොතේ බොහොම සැනසෙල්ලේ ගත කරන්නේ මේ මෛත්‍රිය අතිශයින්ම උපකාර වෙනවා. ඉතින් දැන් අපි සලකා බලමු අපි දිනපතා මේ කටපාඩම් නොකලත් අපි කොහොමද මේ මෛත්‍රියේ ප්‍රයෝජන ගන්න කියලා. මෛත්‍රියේ ප්‍රයෝජන ගන්න අපට බොහොම ලේසියෙන් පුළුවන්. ඒක අනුපිළිවෙල තේරුම් ගන්නට ඕනේ. දැන් අපි උදේ පාන්දර නැගිටිනවනේ. නැගිටිනකොට අපිට හිතන්න පුළුවන් මේ අපි නිදාගෙන සිටිය ඇඳ ඇතිරිලි කොත්තමෙට්ට මේවා හදාපු ඇත්තෝ සුවපත් වෙත්වා කියලා අපි හිතනවා කැටියි. නැත්තම් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මොකද ඒ ඇත්ත අපට ඇඳ හදලා දීලා තිබුණු නිසා අපි සැපෙන් නිදාගත්තේ. ඒ වගේම දත් මදින තැයට ගියාම දත් බෙහෙත් දත් බුරුසු ඒ වගේම අර වතුර පාවිච්චියට අවශ්‍ය බේසම් වෙන වෙන දේවල් සබන් ආදි දේවල් එවගෙන හිතනවා මේ මේ දේ නිස්පාදනය කරපු ඇත්තෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කිසිම ආශයක් නැහෙනි. තමන්ගේ දිවසින්දෙන් අහස දෙවියෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දෙවියන්ට මෙත් කරනවානේ. දැන් දරුවෙකු විසින් ගෙදර දෙමව්පියෝ ඉන්නවනේ මේ මව් මව්පියන් දෙන්නට අර වගේම මෛත්‍රී කරන උදේ පාන්දර ආහාර පාන හදා ගන්න වෙලාවේ ඒ ආහාර පාන හැදීමේදී ඒ ගැනත් මෛත්‍රී කරනවා. දැන් අපි තේ කෝපයක් හදා ගන්නවා නම් මේ තේකොළ සම්පාදනය කළ ඇත්තෝ ඒවා මිලට දුන්නේ ඇත්තෝ ඒවා ප්‍රා ප්‍රවාණය කළ ඇත්තෝ නිදුක් වේත්වා රෝගී වේත්වා සුවපත් වේත්වා මේ කෝපය මේ හැන්ද මේ සීනි එවාගේ දේවල් නිස්පාදනය කළ ඇත්තෝ බෙදා හරිය ඇත්තෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා එවැගේම හදනේ කියලා හිතනවා මේකේ පානීය කරන ඇත්තෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඒකෝප නිසා අපට පුළුවන් මෛත්‍රිය පුරුදු කරන්න. අපි ආහාර පාන ගන්න වෙලාවේ කෑම බඳුන ජම්පිඟාන අදාපු ඇත්තෝ එවැගේම ඇඳි ගැරුප්පාදී නිස්වාදනය කළ ඇත්තෝ මුදුන දුන්න අය අරමුණු කරගෙන අපට මෛත්‍රිය වඩන්න පුළුවන්. එවැගේම බීහාල් ආදී නිස්පාදනය කළ අය එළවලු පළතුරු ආදී වගා කරපු අය මේවා මේ වෙළඳසාලට යවූ අය මිලට දුන්න අය ගෙන ආවාය කොහොම එකක් එකක් ගන්න අපට කෙටි කෙටියෙන් මෛත්‍රී සිත වඩන්න පුළුවන්. දැන් අපි අඳුන් අදිනවා මේ අඳින ඇඳුම සකස් කළ ඇත්තෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත් ඇඳුම නිසා අපට පුළුවන් වෙන තියනවා මෛත්‍රිය වඩන්න. කිසිම ආශයක් නෑ. ඒ වගේම අපි ගමනක් යනවා. ගමන යන්නේ ඉස්සලා අපි යන් යන් දේවල් පළඳිනවා, පාවහන් දානවා, එවාගේ වෙන වෙන දේවල් අපි පළඳින ඒවා නිෂ්පාදනය කළ ඇත්තෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා අපට මේ සිත පවන්දක්වත් ගන්න පුළුවන් අපි යනවා යම්කිසි වාහනයකින් මේ වාහනේ නිෂ්පාදනය කළ ඇත්තෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා එවාගේ මේ වාහනයේ මාර්ගයේ මාර්ගයේ සකස් කළ ඇත්තෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා මේ මාර්ග විද්‍යාහස දෙවියෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා මේ මාර්ගයේ ඉදිරියෙන් එන වාහන කරුවෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා පස්සෙන් එන වාහන කරුවෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දෙපැත්තෙන් යන්නේ නැත්තෝ ඒවා දොරවල් කඩසාප්පු ආදී ඇති අය එවාගේ මේ ගොවි පොළවල් වල ඉන්නේ නැත්තෝ එවාගේ මේ තවත් විහාරස්ථාන දේවාල පල්ලි කෝවිල් ආදී වාස කරන නැත්තෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා ඔය වාගේ ගමනක් යනකොට අපට පුළුවන් අපි යනවා වෙළඳ තැලකට වෙනසකට යනකොටම වෙළඳ සැල ඉද්දෙන් ආශ දෙවියෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් කිසිම ආශයක් නැහැ. ඒ වගේම ඒ වෙළඳ ව්‍යාපාරිකයන් හිතලා අපිට මේ බඩු සපේ නැත්තෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා. දාස් මුදලක් අතට ගන්නකොට මේ මුදල නිෂ්පාදනය කළාය නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා එකක් එකක් ගන්න අපට කොච්චර මෛත්‍රී සිත් පවත්වන්න පුළුවන්ද? අපි යම්කිසි රාජකාරී කරන තැනට යනවා. එතෙන් යනකොට එතන ඉතිහාස දෙවියන් දරවාගේ මෙච්චිත යවනවා. ඒ සේවය කරන නිලධාරීන්ද සේවක සේවිකාදීන්ද මෙත් කරනවා. ඒ වගේම අපි අධ්‍යාපනයේ සඳහා පාසලකට යනවා. පාසලෙන්දී අහස දෙවියන් අපි මෙත් කරනවා. පාසලේ ගුරු මඬුල්ලට මෙත් කරනවා. ශිෂු පිරිසට මෙත් කරනවා. ඒ වගේ හැම අවස්ථාවක හැම කාරණයක් වාසම අපිට මෙත් සිත පුරුදු කරගන්න පුළුවන්. ඒකම අපි නිදාගන්න ඉස්සර කියලා අර වගේම දැන් මේ දාස පුරාම මගේ දිනකින් දැක්කැත්තු නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මගේ දේශවලින් ඇසූ ඇත්තු නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අද දවසේ <clears throat> මේ අපාද දීපාද චතුස්පාද බහුපාද ආදී සතුන් සිහිපත් කරලා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දැන් මේ <clears throat> නිවස ගොඩනගාපු ඇත්තු නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ වගේම ඉඳා ගන්න ඇඳ සකස් කරයක් තුනි දුක් වෙත් නිරෝගී වෙත් සුවපත් දැන් දවසේ ආරම්භයයි අවසානය දෙකේදීම තමන්ගේ හැම කටයුත්තකදීම මෛත්‍රී සහගත වුණා. දැන් කෙනෙක් සම්මුඛ වෙන්න යනවා. සම්මුඛ වෙන්න යන්නේ කෙනා වෙත මෙත් වඩනවා. මේ අසවලා මුණ ගැහෙන්න මම යනවා. යත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. කෙනෙකුට දුරකථන පණිවිඩයක් දෙනවා. පණිවිඩ දෙන්නේ ඉස්සර මේ පණිවිඩය ලබන එක්කෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා වාගින් කෙනෙකුගේ පණිවිඩයකට අහුම්කම් දෙනවා. එතකොටත් මේ පණිවිඩය එවන එක්කෙනා දුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. යම් කෙනෙකුට ලිපියක් සම්පාදනය කරනවා. ලිපිය ලබන්නාට මේ ඇතනි දුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා හිතෙනවා. යම් කෙනෙක් ලිපියක් පණිවිඩයක් අපේ පිළිගන්නවා. එතකොට ඒකට ඒකටත් අපි මෛත්‍රී කරනවා. ඔය වගේ හැම කටයුත්තකදීම බොහොම කෙටි කෙටියෙන් අපට මෛත්‍රී සිත් පවත්වන්න පුළුවන්. එතකොට මොකද ලැබෙන ලාභය? හැම කටයුත්තක්ම සාර්ථක වෙනවා. හැම කටයුත්තක්ම හිතනවාට වඩා සාර්ථක වෙනවා. හැම දිනාගේ අනුග්‍රහය ලැබෙනවා. යන යන කටයුතු ඉෂ්ට සිද්ධ වෙනවා. ඒ වගේම එකමනක් නෙමෙයි අපේ ශරීරයත් නිරෝගී වෙනවා. ශරීරේ වර්ණවන්ත වෙනවා. අර මුලින් කියපු ආනිසංස ඔක්කොම අපට ගලාගෙන යන්න පටන් ගන්නවා. එකමනක් නෙමෙයි. තමන්ගේ හිත දියුණු වෙනවා. තමන්ගේ තේ ශ්‍රද්ධාව දියුණු වෙනවා ධර්මයේ කෙරේ විශ්වාසයේ ශ්‍රද්ධාව දියුණු වෙනවා සීලයක් දියුණු වෙනවා එවාගෙම ශ්‍රුතේ කියන ධර්මාඥානයක් දියුණු වෙනවා එවාගෙම ත්‍යාග ගුණයක් දියුණු වෙනවා ප්‍රඥාවක් දියුණු වෙනවා ආයතයක් වැඩෙනවා වර්ණයක් වැඩෙනවා සැපේත් වැඩෙනවා බලේත් වැඩෙනවා ප්‍රඥාවක් වැඩෙනවා මේ ආනිසංශ ගොඩාක් අපට එදිනෙදා දැක ගන්න පුළුවන් දෙයක් වුණත් ඉක්මනින් සුව කර ගන්න පුළුවන් වෙනවා මෛත්‍රී බලයෙන් අන්න ඒ වාගේ තවත් සමාත අපි ලෙඩෙක් ගැන හිතනකොට මේ ලෙඩා හිතෙන් අරමුණු කරගෙන මේ අසනීප පින්නතා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්ය බොහෝ වෙලාවක් ඕට මේ සිත වඩනවා. ඇත්තෙන්ම ඔහු සුවපත් වෙන්නේ ඒක හේතුවක් වෙනවා. යම් කෙනෙකුට බණ පදයක් දේශනා කරනවා. දේශකයන් වහන්සේ නම දේශනා කරන්න ඉස්සරහට මෙත් කරනවා. මේක බුදුරජාණන් වහන්සේ පුරුදු කරපු චාරිත්‍රයක්. බුදුරජාණන් වහන්සේ එක්කෙනෙකුට හරි කෝටි ගානකට ධර්ම දේශනා කරන්න පටන් ගන්න ඉස්සරම යතන මෛත්‍රිය ක්‍රමය පටන් ගන්න. දැන් අඟුලිමාල ආලෝක යනි දමනේ කටයුත්තන්ද දමනේ කරන්නේ වඩින් ඉස්සර මේ යතන මෛත්‍රිය බිහිදුවලා තමයි ඒ දේශනාවට නැත්තම් සම්මුඛ වෙන්න වඩින්නේ. ඒක බුදුරජාණන් වහන්සේ පුරුදු කරපු දේවල් ඒක අපට අද ආදර්ශයක් වෙනවා අපිත් කරන කියන හැම කටයුත්තකදීම ඒ ඒ පුද්ගලයන්ට අපි මෛත්‍රී කරන්නට ඕනේ. දැන් සමහර වෙලට පසුගිය කාලයක එක දරුවෙක් තමන්ගේ මව්තුමිය බොහොම වයවෘද්ධයි. රටයිල ෆැමිලි එකල අනේ ස්වාමීනි අපේ අම්මා හරියට කෙපෙනවා. කිසියම් සේවිකාවකට ගෙදර ඉන්න දෙන්නේ ගහලා එලවනවා. බනින අනේ ස්වාමීනි මට මේක හරි පීඩා මට රැකී ආරක්ෂා කරගන්නත් නෑ හරියට අම්මා නිසා පුදුම අපහසුවකට මම පත් වෙලා ඉන්නවා. පස්සේ අපි කරුණාවෙන් කියලා මේ බුදු ගුණ බල පිළිතුරලා ඒ මෑණියන් ඉස්සරහා ඉන්න හැටි හිතාගෙන එතුමියට මෛත්‍රී කරන්න මෛත්‍රී කරලා හිතින් කතා කරන්නේ ඒක මෛත්‍රී චිත්ත තරංග කියලා අපි කියනවා. සිතින් සිතේ මෛත්‍රී කිරීම. අනේ පහ වෙනකොට ටික දවසකින් මට ඇවිල්ලා කියනවා පණිවිඩය ස්වාමින් වහන්සේ දැන් අම්ම හරියම සාන්තයි. කිසිේ කෙනෙකුට බනින්නේ නැහැ. කිසිේ කරදරයක් නැහැ හරියම සාන්තයි. බලන්න මෛත්‍රී බලයෙන් අච්චර අපහසුතාවින්ද නිවීමට හේතු මෞතුමිය සාන්ත වුණා, සංසිඳුණා, නිස්සද්ද වුණා. මේ වාගේ අත්දැකීම් ගොඩාක් අපට ලංකාවේ දකින්න ලැබිලා තියෙනවා. ඕනෑම කෙනෙක් මෛත්‍රී බලයෙන් සුවඳ වෙන්න පුළුවන්. පසුගිය කාලයක අපේ ගෞරවයේ සිටිය ප්‍රධාන දායකතුමා සුමන කරුණාරත්න මහත්මයා මේ ඉන්න සමහරු අඳුරනවා ඇත ඇති. මේ මහත්මයා බොහෝ ඉස්සර, ඒ කියන්නේ 970 ගණන් වල ලංකාවේ පොල් මණ්ඩලයේ වැඩබලන සභාපතිව හිටියා. ප්‍රධාන සභාපති අබෞද්ධයෙක්. බොහොම ධනවත් දැවිලිකාරුවෙක්. ඉතින් මේ ප්‍රධාන සභාපති මේ වැඩබාන සභාපති නීතිම දෙනකොට කවදාකවත් ඒක නැත්තම් මූණ බලන්නේ කතා කරන්නේ බලනවා නම් කොටිය වාගලු බලන්නේ. ඉතින් මේ සුමන කරුණාත්ම මහත්තයාට ඕන වුණා මේ මිනිස්සයා හිතවත් කරගන්න. වෙන දෙයකට නෙමෙයි. ඒක නැත්තම් වැඩිල්ලේ දක්ෂයා. Taman වෙළඳ ව්‍යාපාරවල දක්ෂයා. මෙතන සමදි වුණොත් රටට විශාල ආර්ථිකයක් ලබා දෙන්න පුළුවන් නේද කියලා බලවත් ඕනකම ඇතුළේ අපට කිව්ව ස්වාමීන් වහන්සේ මේ පුද්ගලයාගේ හිත සංසිඳවන්න මෛත්‍රී සාදු කරන්න මට උපදේශයක් දෙන්න. ඉතින් අපට උපදේශ දුන්නා ඒ වගේ මෛත්‍රී කරන්න දිනපතා උදේ හවස බුදුගුණ බල පිළිපැදලා මෛත්‍රී කරන්න කිව්වා. ඉතින් සුමානකින් පස්සේ මීතිම තිබුණා එදා කවදාකවත් නැතුව මුහුණ බලා සිනා වුණාලු. සසීතුව හරි මෛත්‍රිය වැඩි වීමේ ප්‍රයෝජන තියෙනවා කියලා ඊළඟ සති දෙකකින් ඊළඟ මේකෙම තියෙන්නේ සති දෙකම උදේ හවස භාවනා වැඩව මෛත්‍රිය කරලා පුජ්‍යන ඉස්සරහින් ඇටි හිතාන ඊළඟ සතියේ ඒ දෙසතිය අවසන් වෙලා සම්මුඛ වෙනකොට මොකද ප්‍රධාන සභාපති වේලාහණෙන් ඇවිල්ලා ගේට්ටුව ළඟටම ඇවිල්ලා අතට අත දීලා පිටතට තියලා බොහොම සුවඳව කතා කරන එදා පටන් තමන්ගේ රාජකාරී කාලය අවසන් වෙනතුරු සමගි සමාදානව ඒ කටයුතු කළා කියලා අපට අවංකවම තමන්ගේ වචනෙම ප්‍රකාශ කළා. මේ මෛත්‍රී බලයෙන් ඕනම කෙනෙක් සුවද වෙන හැටි. ඒ මහත්මයාම තවත් ඒ වගේම හපංකමක් කළා. ඒ කියන්නේ කෙනෙක් ඉන්නවා ඒ තැනැත්තාගෙන් ආගමික ප්‍රයෝජනයක් ගන්න තිබුණා. ඉතින් ඒ තැනැත්තාට ඔයගේ මෛත්‍රී කළා. ඉතින් එක දවසක මෛත්‍රී කරා පහෝදා උදේ හරියටම සම්මුඛුණා ඉස්සරහට. දා හන්දෑවෙත් මෛත්‍රී කළා. පසුව රාත්‍රී දෙකට වාගේ අවදුණාලු. ඒ මාත්‍යවලද භාවනා කරනවා. ඉතින් කල්පනා කළා නම් දෙකට අවදුන නිසා මම භාවනා කරලා මෙත් වඩන්නම් කියලා තමන්ගේ දෛනික චාරිත්‍රය අනුව භාවනා වඩලා මෛත්‍රී කරන්න පටන් ගත්තා. උදේ 6 වෙනකොට අර පුජ්‍යලයා ගෙදර ඇවිල්ලා කියනවා අංකල් මට ඊරෑ දෙකට හැරුණා මට නිින්ද යන්නේ ඩාඩිය දානවා. මගේ හිත කියනවා මෙහෙට එන්න මෙහෙට එන්න තියෙන රැයින්ද බැරි නිසා මම මේ උදේ ආවා මගෙන් අහවල් දෙයක් කරන්න තියෙනානේ මම ඒක ඉෂ්ට කරදලා කියලා බොහෝම ඉල්ලන්නත් ඉස්සර කියන්නත් ඉස්සර Taman ගේන අවශ්‍යතාව ප්‍රකාශ කළා මේ කුමක්ද මේක තමයි මෛත්‍රී බලය මේ වාගේ පුදුම දේවල් අපට අත්දකින්න පුළුවන් පුද්ගලයන් ආශ්‍රය කරනකොට ඒක නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ ආදර්ශයට ගමින් ගනිමින් අපේ මේ ආගමික වත්පිළිවෙත් අතරත මෛත්‍රිය වැඩියෙන් අපි පුරුදු කරන්නට ඕනේ. මෛත්‍රිය වැඩියෙන් පුරුදු කරනකොට අපේ සෑම කාය සංවරයේ, වචී සංවරයේ, මනෝ සංවරයේද මනමින් පිහිටෙනවා. දෙමව්පියන්ගේ, සහෝදර සහෝදරියන්ගේ, දූ දරුවන්ගේ, අසල්වැසියන්ගේ හැම දෙනාගේම සුහදතාවය ඇති වෙනවා. පසමිතුරන් පවා සුහද වෙනවා. ජාත්‍යන්තර නැත්නම් ගහෙන් භවයට වෛරාපයත් පවා වෛර නැති වෙලා සංසිඳෙනවා. ඒ නිසා අපේ බෞද්ධ ජීවිතය ඉතාමත්ම සාර්ථකව කියන්නේ සැනසille. සැනසille ආගමික කටයුතු කර ගැනීමට මේ මෛත්‍රී බලය අප පිහිට කරගන්නට ඕනේ. දැන් අපි උදේ දවල් කිව්වා මේ පූජන ස්ථානයට එනකොට අතරමඟදීම මේ ස්ථානයේ ඉඳන් අහස දෙවියන්ට මෛත්‍රී කරනවා. ස්වාමීන් වහන්සේලට මෛත්‍රී කරනවා. ඊට කලින් ඇවිත් ඉන්නවා නම් යමෙක් ඈතම මෛත්‍රී කරනවා. එවාගේ මේ පොළොව ආශ්‍රිත ලොකු කොඩා සියලු සතුන් මෙත් කරනවා. එතකොට අප මේ සේනාසනයේට ආශ්‍රමයට ඇතුල් වෙන්නේ මෛත්‍රී. පූජනීය ස්ථානයේ ඇතුළු නම් පස්සේ බුදු ගුණ ගන්නවා. එතකොට අපේ සිත නිරතුරුවම බුදු ගුණ වලින් පෙරෙනවා. ඉතින් අප ආපු කාරණේ බොහොම සාර්ථක වෙනවා. අන්න ඒ වගේ හැම කටයුත්තකදීම මෛත්‍රියෙන් අපි ප්‍රයෝජන ගනිමු. දැන් කාල වේලා ගොඩාක් ඉක්ුත් වුණා. අද විනාඩි 30කට කලින් මේ බුද්ධ පූජාව ආරම්භ කරන්න යෙදුනේ. අද සිල් කිරිසට සෑහෙන අපහසුතාවක් ඇති වුණා මේ ස්වභාවික රස්නේ. නිසා ටික වේලාහණේ සිය නිවෙස් වලට යවන්න ඕන නිසා අපි යෝජනා කළා අපි වේලාසනින් බුද්ධ පූජා පවත්වමු. බුද්ධ පූජා නිමවෙනකොට බණහන් වෙන පින්නුතුන් කමිනවා. දැන් ඒ වගේ සිද්ධ වුණා. දැන් ඉතින් බොහෝම සනසිලිමත් වෙන්න ඕනේ. තවත් එකම එක බණ කතාවක් කියලා අවසන් කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ දඹදිව කරා රාජධානියක රජ කෙනෙක් කියලා හිටියා. නම ඒක රාජ. ඒක රාජ. මේ රජුරන් ඇමතුව හිටියා 1000ක්. පුදුම ධාර්මිකයි. නැස්සෙකට මඳුරේකටවත් මේ රජුරන්ගෙන් හිංසාවක් නැහැ. පුදුම විදිහට මෛත්‍රිය වඩනවා. මෛත්‍රිය වැඩිම නිසා ඒ රටට පුදුමාකාර ශාස්ත්‍රීයතාවක් ඇති වුණා. හොඳට කලට වැහි වහිනවා. කොවිතම්වත් සල්සාර වුණා. මිනිස්සු බොහොම නිරෝගී බොහොම සමගි සම්පන්නයි කිසිම තැනක කලකෝලහල නැහැ ඒ රටේ. ඒ විදිහට ඉන්නකොට වෙන අසල්වාසී වෙන රාජ්‍යයක රජ කෙනෙක් යුද්ධයට ආවා. ඇයි මේක ලේසියෙන් අල්ලන්න පුළුවන් නැස්සන් නැති මේ වදයක් වාගේ. එවෙන්න රාජ්‍ය සීමාවට ඇවිල්ලා කිව්වා රාජ්‍ය දෙන්න නැත්නම් යුද්ධ කරනවා. ඉතින් අමිතුරු කිව්වා දෙවියන් වහන්සේ අපට අවසර දෙන්න අපි යුද්ධ කරලා ඒගොල්ලෝ එළවලා දාන්න. පස්සේ මේ ඒකරාජේ බෝධිසත්වයන් වහන්සේ කිව්වා දරුවෙනි රටක් නිසාවත් අපි සටන් කරන්න අවශ්‍ය නැහැ. කැමති කෙනෙක් ගත්තාවේ. අපි මේව අරගෙන පරිලෝ යන්නේ නැහනේ. අපි යන්නේ යහපත් කුසල ධර්ම අරගෙනනේ. නිසා අයසන්ද. ඉක්මන් එන්න එපා කියලා ඈත්සන් ආවාද කරලා ධර්ම සාකච්ඡා කර කර හිටියා. එතකොට මේ සතුරු රජුරෝ සතුරු වැලෙන්න රටට ඇතුල් වෙලා ආක්‍රමණය කරලා ඇමතිඔය රජුරෝ ඔක්කොම අල්ලගත්තා. ජීවග්‍රහයෙන් අල්ලගෙන ඇමතියන් දුන්න දඬුවම ගැන සඳහන් වෙලා නැහැ. රජුරුවන් මොකද කරේ? රජුරුවන් දෙපයින් එල්ලුවා. දෙපයින් එල්ලුවා ඉතින් යටිකුරු වෙලා. අනේ මේ රජුරුව ළඟට එනකොටත් මෛත්‍රී කළා. අල්ලනකොටත් මෛත්‍රී කළා. බඳිනකොටත් මෛත්‍රී කළා. බාල්කේ එල්ලනකොටත් මේ මාලිගාවේම බාල්කේ එල්ලුවේ. ඉතින් එල්ලනකොටත් මෛත්‍රී කළා. පස්සේ තියෙන සතුරු රාජ්‍යරෝ මේ අපේ රාජ්‍යරුවන්ගේ මාලිගාවට ගොඩ වෙලා ඉතින් රාජ්‍ය අයිති කරගත්තානේ. ඔය අතර මුරකරුවෝ කීප දෙනෙක් මේ බෝධිසත්ව ඒකරාජයේ බෝසතුන් වහන්සේ අසල රැඳී සිටියා මුර කරගෙන. බෝසතුන් වහන්සේ මොකද කළේ? මෙච්චර අපරාධයක් වෙන වෙලාවේ හිතාමනාප කරගත්තේ නැහැ. හිතේ පටිඝයක් ඇති කරගත්තේ නැහැ. ඒ වගේම තමන්ගේ තියෙන මඩකමක් හදාගත්තේ නැහැ. උන්වහන්සේ කියවා මේක පුසාක වාරයක්. තමත් කවදා හරි කවදා හරි එල්ල නැති මේ වාගේ. මම කරන්න ඕන දැන් එල්ලීගෙන මෛත්‍රිය. උන්වහන්සේ පුරුදු කෙනේ මෛත්‍රියේ. මෛත්‍රිය වැඩුවා මෛත්‍රිය වඩන වඩන කොට දැන් ඉතින් ඉසක යටුපුරු වෙලා කසුන් එල්ලෙනකොට කොච්චර අපහසුතාව තියෙන්නේ නැද්ද? කවදාවත් වෙන්නේ දුකක් ඉඳලා නැහැ. නමුත් හිතේ ශක්තිය තියෙනවා. ඒ වේදනාව කොහොම දරාගෙන මෛත්‍රිය වඩනකොට පුදුමයි කියන්නේ මෛත්‍රිය ධ්‍යාන පහළ වුණා. ධ්‍යාන පානකොට මෛත්‍රියෙන් හරින කදින ධ්‍යාන වලට. ඒවත් ධ්‍යාන ලැබුණා. දැන් ඉතින් මොකද අවිඥාන ලැබුණා. අර දවාලේ යවන්නේ ප්‍රඥා කපේ දුක්ඛම ආත්මය මේ අභිඥා ගැන අභිඥා පහළ වුණා විචිත්ත නුවණ පහළ වුණා මේ සසර පුදු කරපු දේවල් මේ ජීවිතයේ ඉස්හාමෝදීන් කළා දැන් රජ කෙනෙක් ඉඳගෙන මෙච්චර සීලවන්තව මෛත්‍රී වර්ණවා කෙනෙක් අවසාල අහන්න නැහැ නමුත් අපේ බෝසතුන් වහන්සේ දීර්ඝ සංසාරේ පුරුදු කරපු නිසා ඒ වගේ සීලවන්ත ගුණවන්ත මෛත්‍රියෙන් පිරුණු කෙනෙක් හැටියට රාජ්‍ය කෙනෙක් අන්තිමේදී රාජ්‍යරුවන්ගේ දැනුම් ලැබුණා දැඳුන් ලැබිලා අහසේ බද්ද පරියන්කෙන් වාඩි වුණා. මුරකරුව මේක දැකලා දෝගණගෙන් සතුරු රාජ්‍යරාණි කිව්ව මෙන්න මෙන්න පුදුමයක් බලන් දෙන්න කියලා. අනේ සතුරු රාජ්‍යරෝ කොච්චර පද වුණාද කියනවා නම් ඇවිල්ලා දිගාවලා රැඳලා කියවා මේ මට සමාවෙන්න. සමුන්නාසේ ගුණේ නොදැන මං කළ අපරාධෙ සමාවෙන්න. බහින්ද මේ සීන් සිංහාසනයට වඩින්ද සමුන්නාසලා වැනි උතුම්බන්ද වර්ග කෙනෙක් කොච්චර අපාපයක් දාපු විසින් කරගෙන තියෙනකේ සමුහිල්ලුවක්. පස්සේ බෝසතුන් වහන්සේ කිව්වා ඉක්මන් වෙන්න එපා මම සමුදෙනවා. මම බොහෝම ධාර්මිකව රාජ්‍ය කළා. මේ රට බොහොම සස්වේක වුණේ ඒක ධාර්මිකව, සීලවන්තව, ගුණවන්තව, මෛත්‍රී සාගතව රාජ්‍ය කළ නිසා. කමුන්නාසේ මේ රාජ්‍ය හොඳින් කරන්න. මම වගේම සීලවන්ත වෙන්න, ගුණවන්ත වෙන්න, මෛත්‍රී වඩන්න. මට දැන් සිංහාසනයට වඩා උතුම් ආසනයක් ලැබිලා තියෙනවා. දැන් බ්‍රහ්ම ආසනයක් මම ලබාගෙන ඉන්නේ. බ්‍රහ්මේශ් වාගේ. නිසා තමුන්නාසලාට සැප වේවා මෙන්න මම පිටත් වෙනවා කියලා ආසින් වැඩි වෙනවතට. මේ පුදුම සිද්ධියක්. මේකට කියනවා මෛත්‍රී පරමත්ත පාරමිතාව. ඒ කියන්නේ ජීවිතාන්තර අවස්ථාවකදී පවා මෛත්‍රියෙන් ජයගත් හැටි. මේ වාගේ අනන්ත ජාතිවල අපේ මහා බෝසතාණන් වහන්සේ මෛත්‍රී පාරමිතාවෙන් පුරාගෙන ආවා. අන්තිමේදී තුන් ලෝකයේ අසහායේ මෛත්‍රී ලාභී කෙනෙක් ලෝතුරා බුද්ධත්වයට පත් වේවදාලා. තමන් වහන්සේ මෛත්‍රියෙන් කරුණාවෙන් ලොවට සදාම් අමාවැසි වස්සවල සූවිසි අසංකේය නව කෝටි 60 ලක්ෂ දෙන අමා මහ නිවනට පමුණවා වදාළා. මෛත්‍රියෙන්ම පිරුණු අද සංකාමයේ යුතුව අනාගතයේ අපගන්නන් උදෙසා සුවාසූදාස ධර්මස්කන්ධයේ දේශනා කොට තබා ආයු කෙලවර දසදහසක් ලෝක ධාතු ඒකාලෝක තුළ මේ පානක් නිවෙන්නසේ පිරිණිවුණා. රහතන් වහන්සේලාත් කාලය ගෙවෑමෙන් ආයු කෙලවර පිරිණි වුණා. සසු ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සසු ජනතාව කර්මාරෝපව සම්ව ගිය. විහාරස්ථාන දේවගත පැවති රාජධානී 16ද උයන් පොකුණු මාලිගාදි සියල්ලද නැස්තාවශේෂ වුණා. මේ ආදී හිත ඇති හිත නැති සෑම දෙයක්ම ඇතුව නැතුව යනවා අනිත්‍යයි. ඇතිවෙන්නේ නැති වෙන්නේ නිතර පෙළෙනවා දුකයි. කැමතිසේ නොතලපී යනවා අනාත්මයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම බැවින්ම අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ සියල්ල දුක්ඛාරි සත්‍යයි දුකට හේතුන තෘෂ්ණාව සමුදය සත්‍යයි ඒ දෙක නැති සාන්තන වෙන නිරෝධ සත්‍යයි නිවනට යන ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ග සත්‍යයි අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා දිගු කලක් පිරු මේ පාරමිතාන් භාවයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවනට සපත් වුණා සතර කර්මයේ කළ කෙලෙස් ගිනි නිවාසාන්ත නිවනේ සැනසේ වදාළ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් කයින් වචනින් සෑම කල්යතේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා අපටත් අප පුරණමේ දාන සීල භාවනාදී කුසලානුභාවයෙන් පාරමී සපිරේවා සාතනීය බෝධියෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කියා ප්‍රාර්ථනා පිටුවා ගනිමු. පීතා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ਸਰව අප්‍රකාරයෙන් සිදු කරගත් කුසල් බැලින් සෑම සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේ දෙලොව ජයගෙන සතු බෝධියෙන් අග්‍ර අමා මහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු.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 ධර්මානුශාසනාව පැවැත් වූ අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ